අපි දන්නවා අපගේ ජීවිතය තුළ ගොඩාක් අවස්ථාවල් අපට ඇති වෙන්න ඇති නොයෙක් අවස්ථාවන් වලට අපි මුණ පාන්නට ඇති මේ ගාථා රත්නය තුල තිබෙන මේ දාම් කාරණා සමග අපගේ ගිහි ජීවිතවල තියෙන අත්දැකීම් තමයි ගොඩාක් දුරට විශේෂ ඇමතිවරයෙක් ප්‍රභූවරයෙක් විශේෂ නිලධාරියෙක් අපේ ගෙදරකට අපේ ස්ථානෙට ආවාම අපි නැකිටලා ගරු කරලා ආසන පනවලා බගෑපත් වෙලා ඒ කරුණු කාරණාට හොඳට සවන් දීලා ඒ කියන කාරණාවලට එකඟ වෙලා අපි ඒ කටයුතු වල නිරත වෙනවා. හේතුව අපි දන්නවා ඒ අය ගරු කළ යුත්තෝ ඒ අයට ගරු කළ යුතුයි නැත්නම් අපට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කරදරයක් හානියක් වෙන්න පුළුවන්. පැවිදි ජීවිතේ අපට අත්දැකීම් තියෙනවා මානායක හාමුදුරු නමක් වස්වැඩි ස්වාමින් වහන්සේ නමක් විශේෂ ගුණධර්ම වඩපු මාර්ග පිළිබඳ ප්‍රත්‍යක්ෂ කරපු උතුමන් වහන්සේ නමක් වැඩියොත් ඒ ස්වාමින් වහන්සේට අපි ගොඩාක් ගරු කරනවා සවන් දෙනවා උන්වහන්සේගේ අවවාද අනුශාසන අපි පිළිපදිනවා එහෙනම් මේක අපගේ ජීවිතවල පැවිදි ජීවිතේ වුණත් ජී ජීවිතේ වුණත් අපට සාමාන්‍ය ලැබෙන අත්දැකීම් මේවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතනදී ගාරවෝච නිවාතෝච කියන මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තටම මේ ලෝකේ ගරුත්වයට සුදුසු හැට ගරු කිරීමද එහෙම නැත්නම් වෙන යම් දෙයක්ද කියලා බැලුවාම ඇත්තටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගරුකල යුත්තෝ මේ ලෝකේ ඉන්නවා. ඒ ගරුකල යුත්තට ගරු කරන්න. කවුද මේ රටේ ගරුකල යුත්තා? පළවෙනි ගරුකල යුත්තා තමයි මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මේ ශාසනයේ හිමිකරු අපගේ අමාමෑණි තථාගත ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ලෝකේ සියලෝම සත්‍යයන් විසින් ගරු කටයුතු කළ යුතු පළවෙනිම තනන් වහන්සේ. උන්වහන්සේට එයා මේ ලෝකේ ගරු කළ යුතු කෙනෙක් නැහැ. අනාගතේ ගොඩාක් අන්‍යාගමිකයෝ ඉන්නවා. ඒගොල්ලොත් පිළිගන්නවා. තථාගතයන් වහන්සේ මේ ලෝකේ নমස්කාරයට වන්දනාවට සුදුසු එකම තනන් වහන්සේ බව. ඒක පරම සත්‍යයක්. එහෙනම් දෙවණියට මේ ලෝකයේ ගරුකල යුත්තේ කවුද කියලා බලනකොට ඒක ඒ තථාගතයන් වහන්සේ නිවි සැනසීම ලැබුවා වූ ඒ සද්ධර්මය. සසර දුක නිවාගත්තා වූ සද්ධර්මය තමයි මේ ලෝකයේ දෙවණියට තියෙන ගරුකල යුතු ඒ තනන් වහන්සේ. ඒක රත්නයක් කියලා අපි කියන ධර්ම රත්නය කියලා. තුන්වෙනියට කවුද මේ ලෝකයේ ගරු කටයුතු කියලා බලනකොට අට්ඨපුරිස පුද්ගලයා ඉන්නවා මේ ලෝකයේ. පුද්ගලයෝ 6 දෙනෙක් ඉන්නවලු. ඒක තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ මනාකොට සකසා දේශනා කරන ලද්දා වූ ධර්මය සරණේ ගිහිල්ලා ඒ කමඨාන් වඩලා සෝවා මාර්ගඵල සකු르දාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරියත් මාර්ගඵල කියලා මේ අට ආකාරයේ පුද්ගලයෝ අට දෙනෙක් ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේලා තමයි මේ ලෝකේ තුන්වෙනියට ගරු කටයුතු පුද්ගලයෝ. එතනින් එයාට ඔක්කොම පෘතුජනහය ඒ කට්ටියකින් ගරු කරන්න දෙයක් නැහැ. ගරු කෙරුවොත් මාන්නය ඇති වෙනවා. බැරි වෙලාවත් දායකයෙක්ගේ ಗುಣ කිව්වොත් ඒ ಗುಣ කියපු ගමන්ම ඒ දායකයාට අර තිබුණට වඩා චර්යාව වෙනසක් ඇති වෙනවා. හොඳට ಗುಣ කියලා ඒ දායකයා මාන්නේ මත් වෙනකොට වේරයක විහාරයක් හදන්න තිනවා. විහාරස්ථානයක මළුවක් හදන්න තිනා කියපු ගමන් ගෙවල් දොරවල් විකුණලාරිය කදනවා. ඇයි? ඒ මාන්නේ වැඩි නිසා ඒ ප්‍රශංසාව කීර්තිය කියන ලෝභයට මත් වෙලා නිසා එයා ඕනම දෙයක් කරන්න සූදානම්. එනනම් මේ පෘතුජන ස්වභාවය තුළ මේ ලෝකේ කිසිම කෙනෙකුට ගරු කරන්නේ නැහැ. එහෙම ගරු කෙරුවොත් වෙන දෙයක් ඇති වෙන නිසා. මේක අපේ තථාගතයන් වහන්සේගේ ජීවිත කාලය තුල අපි දකිනවා මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙකුට ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගොඩාක් දරු කටයුතු කළා. ඒගොල්ලන්ට ශ්‍රවණය කළා මොනවද ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියලා ඒව සාවධානව උන්වහන්සේ ශ්‍රවණය කළා ඒවට උත්තර දුන්නා නමුත් පෘතුජන කට්ටිය භාග්‍යතුන් වහන්සේ වඩින්න එපා ඔබ වහන්සේ මෙතනින් වඩින්න එපා වැඩහින්න කියලා කෙනෙකුටත් වඩින්න ඕනේ කියලා පිටුපාලා භාග්‍යතුන් වහන්සේ වැඩි අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හේතුව පෘතුජනායට භාග්‍යතුන් වහන්සේ සවන් දුන්නේ නැහැ. එහෙනම් අපට සිද්ධ වෙනවා මේ ලෝකේ ගොඩාක් අයට අපි ගරු කරනවා. ඒ ගරු කරන කට්ටිය පෘතුජනයි. ඒ නිසා ඒගොල්ලෝ අපට යම් යම් දේවල් කටයුතු වල නිරත කරන මොනවද? පැවැත්මට අදාළ දේවල්. දැන් මේ ලෝකයේ ප්‍රභූවරයෙකුට ගරු කෙරුවාම මේ ප්‍රභූවරයා මොනවද කරන්නේ? අපට ආරාධනා කරන උත්සව වලට එන්න අපේ ගෙදර යම්කිසි විශේෂ දිනයක් කෑම ටිකක් අන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒ ගියාම ගී මට්ටම් වලින් ආකල්ප ඒ මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් වල කිසිම විනයක් නැහැ. নানা ප්‍රකාර විලාසිතා මාලා ගන්ධ විලේපන නච්ච ගීත වාදිත මෙතන හැම තැනම සිල් කැඩිලා දානේ ගන්න කියලා ගියාම එතන ඒ ආහාර මේසය මත සම්පූර්ණ සෝම් පිටියක්. කුකුල්ල බොම දාණය වෙලා, එළුව බොම දාණය වෙලා, ගවය බොම දාණය වෙලා, මාළු බොම දාණය වෙලා සම්පූර්ණ මෝචරියක් ඒක. එහෙනම් අපි යම්කිසි පෘතුජන කෙනෙකුට ගරු කරුවාම ඒ පෘතුජන කෙනා තුලින් අපට ලැබෙන ප්‍රතිචාරය ලෞකික ප්‍රතිචාරයක්. පැවැත්මට හදාළ ප්‍රතිචාරයක්. නැවත නැවත දුකට හේතුවක් ඇති වෙන ප්‍රතිචාරයක්. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ගරුකල යුත්තා කවුද මේ ලෝකය කියලා බලනකොට ඒ ගරුකල යුත්තා ඇහැට පේන්නේ නැති කෙනෙක්. ලෝකෝත්තර කෙනෙක්. ලෝකෝත්තර අරියත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නේ ලෝකෝත්තර පණිවිඩයක් මිසක් ලෞකික පණිවිඩයක් කිසිසේත්ම නොවන බව අපි මතක තබා ගන්න ඕනේ. හේතුව උන්වහන්සේට ලෞකිකයට පැවැත්මට දේශනා කරන්න බෑ. තථාගතයන් වහන්සේ ලෝකෝත්තර ගමනේ පියාණන් වහන්සේ. උන්වහන්සේ තමයි ලෝකෝත්තර මාර්ගයක් තියෙන බව හොයාගත්තේ ලෝකෝත්තර මාර්ගයේ පියා. එහෙනම් ඒ පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය අරාබියේ තනියෙන් ජීවත් වෙන මිනිසෙක් ළඟට ගෙල්ලා ගරු කළ යුත්තාට ගරු කරන්න කිව්වම යානවා මයි ළඟ ඔටුවෙක් ඉන්නවා මං ගමනට පාවිච්චි කරපු ඔටුවා එතකොට ඔටුවා විතරනේ මට ඉන්නේ ඒතර ඔටුවටද මට ගරු කරන්න කියන්නේ කියලා ප්‍රශ්නයක් වෙනවනේ එතකොට අම්මෙක් නෑ තාත්තෙක් නෑ ඥාතියෙක් නෑ නිලධාරියෙක් නෑ උගතෙක් නෑ කවුරුත් නැත්තම් දැන් කොහමද කාටද ගරු කරන්නේ දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් එහෙනම් පුද්ගලයෙක් විතරක් තනියෙන් ඉන්නකොට එයාට ගරු කරන්න කෙනෙක් නැත්තම් මේ ධර්මය එතන නිෂ්ප්‍රෝජන ධර්මයක් බවට වෙනවා. ඒ මේකෙන් ප්‍රෝජනයක් ගන්න බෑ. ගරු කරන්න මිනිස්සෙක් ඉන්න පාය. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන මේ ධර්මයේ ලෝකෝත්තර එකක් නිසා කාන්තාරයක තනියෙන් ඉන්න කෙනාටත් සිද්ධ වෙනවා මේක කමඨාණක් වශයෙන් වඩන්න. එහෙනම් දෙයයන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගරුකට යුත්තන්ට ගරු කරන්න. මොකද්ද ගරුකට යුතු කියලා කියන්නේ? මේ ලෝකයේ මිනිස්සු ගොඩාක් උත්තරී මනුෂ්‍ය ධර්ම වඩලා මිනිස්සු මිනිසත් භවයට පැමිණෙන්නේ මොනවාරි කුසලපින් හේතු නිසා නේද? එහෙනම් එයාගේ තියෙනවා ගොඩාක් යහපත් දේවල් ඒවට ගරු කරන්න. මේ ලෝකයේ අපට පේන හැම දෙයක් තුලින්ම අපට තියෙනවා නිර්වාණයට ගන්න පණිවිඩයක් අන්න ඒකට ගරු කරන්න. ගාර වෝච නිවාතෝච මොකද්ද මේ ච වලින් කියන්නේ ගරු කළ යුතු දේවල් වලට. ඒ කියන්නේ අනිත් දේවලුත් මෙතන තියෙනවා කියන එකනේ. එහෙනම් අනිත් දේවල් අතර මේ ගරු කළ යුතු නිර්වාණයට හදාළ දෙයට විතරක් ඒ ගරුත්වය දෙන්න. ගාරවෝච නිවාතෝච එහෙනම් අපේ ජීවිතවල මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ වන්න ගන්ධ රස ඕජා මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට අපට පෑදිලිව තේරෙන්න ඕනේ පැවැත්මටත් නිවනටත් අදාළ කාරණා මේ තුල පවතින බව. සෑම අවස්ථාවක් තුලදීම අපේ ආයතන අය මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට අපට ලෝකෝත්තර ජීවිතයකුත් ලෞකික ජීවිතයකුත් නිර්මාණය වෙන බව අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ඇස් දෙකින් අපි මේ නාම රූප දිහා බලනකොට අපිට ඇලීමක් ඇති වෙනවා නම් රාගයක් ඇති වෙනවා නම් ද්වේෂයක් ඇති වෙනවා නම් මෝහයක් ඇති වෙනවා නම් අන්න එතනදී ගරු කරන්න එපා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එයා ගරු කටයුත්තෙක් නෙමෙයි. ඇයි රාගයේ, ద్వේෂයේ, මෝහය ඇති වෙන කාරණාවට ගලු කරාම එයා ඒකේ සරණ යනවා. ඒ ගරු කිරීම නිසා එයා ඒකට බැඳෙනවා. එයා රාග, ద్వේෂ, මෝහ, ලෝභ චරිතයක් බවට පත් වෙලා සසරේ ඇවිදින ජීවියෙක් බවට පත් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය ගොඩාක් වෙනස් එකක්. ඒ තථාගත පණිවිඩය තුල තියෙන නිර්වාණ මාර්ගය මොකද්ද කියලා බලනකොට සෑම නිවීමට අදාළ කාරණාවකටම භාග්‍යතුන් වහන්සේ ගරු කරන්ටයි කියලා දේශනා කරනවා. එහෙනම් අපේ ජීවිතවල අපට ගරු කරන්ට විශේෂ කාරණාවක් තියෙනවා. ඒ ගරු කරන්ට තියෙන කාරණාව තමයි අපේ ඇස්වලට ගෝචර වෙන අලෝභ, අද්වේෂ, අමෝහ, විරාග කියන මේ කාරණා නිවනට හදාලයි. නිවීමට හදාල කාරණා නිසා මේවට අපි ගරු කළ යුතුයි. එහෙනම් අපි මේ S දෙකෙන් යම්කිසි දෙයක් බලනකොට අපට පේනවනම් යම්කිසි අඩුවක් ඒ අඩුවට ගරු කරන්නේ අඩුව දකින්න තරම් මම අඩුපාඩුවෙන් ඉටියයි කියන එක දැක්කනම් අන්න ඒක ගරු කළ යුතු එකක්. මිනිස්සෙදියා දකින්නකොට එයාගේ දුස්සීලභාවය පේනවනම් ඒක අඩුවක් නෙමෙයි. ඒ දුස්සීලභාවය දැක්කාම දුස්සීලභාවය කියලා තේරුම් ගන්න දුස්සීල දේවල් අපි දැනගෙන හිටියනේ. දැන් මේ ලෝකේ දුස්සීලය කියලා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අපි අහනවා ඔබ වහන්සේ මොනවද දැක්කේ අර ආන්දෘ ටික කලබලෙන් ඉක්මනට ගියා කලබලෙන් ඉක්මනට ගියා මොනවද ඔබ වහන්සේට හැවුනේ ඒ ස්වාමීන් වහන්සේ ටිකක් අයියෙන් කතා කළා සැරට කතා කළා ද්වේෂයෙන් කතා කළා පරුසාවාච ඒවා මොකවත් දන්නේ නැහනේ එහෙනම් මේ දුස්සීල දේවල් දන්නේ නැති කෙනා මොනවද කියන්නේ ටිකක් අයියෙන් කතා කළා ශක්තිය වැඩි වාගේ කයේ අයියෙන් කතා කළා මොනවද ඔබ වහන්සේට මේ ඇඟුනේ ඒ ස්වාමින් වහන්සේ ටිකක් අකමැති වාගේ මේ කටයුතු වලට. බලන්න එයාට වැටහිච්ච දේ හරි සුන්දර දෙයක්. හැබැයි මේ ලෝභ දේශ මොහ රාග හොඳට විඳලා විඳවලා ඒ අත්දැකීමෙන් හොඳට කටපාඩම් වෙච්ච කෙනෙක්ගෙන් ඇහුවා මෙයා කියනවා द्वේෂය ඇති වුණා. රාගය ඇති වුණා. ලෝභය ඇති වුණා. එහෙනම් මේ ලෝභ දේශ රාග දැනගෙන ඊටපෙකේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මේවා අඳුනාගත් එකේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එහෙනම් බලන්න අපගේ ජීවිතවල අපි මේ අඩුපාඩු දැනගෙන ඉටපු නිසා නේද අර අඩුවක් උනේ. අඩුපාඩු දන්නේ නැත්නම් අපට ඒක අඩුවක් වෙන්නේ එහෙනම් අපි මේ ලෝකයේ යම් කිසි දෙයක් දකිනකොට ඇත්තටම ඒක අඩුව නෙමෙයි. අඩුව අපි ඒ දේවල් වැරදි කියන සංකල්පය තුළ ඉඳීමයි වරද. මිනිස්සේ උස් වචන වලින් කතා කරන එක වරදක් නෙමෙයි. උස් වචන වලින් කතා කරන එක පරුසා වාච ද්වේෂසාගත ප්‍රකාශන කියලා ඒක ක්ලේශ ආනුකූලව අපි මේක ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ දෘෂ්ටියේ ිටපු එකයි වරද. භාග්‍යතුන් වහන්සේ සිංහනාද කළේ නැද්ද? විසිදාක් ලේවමනේ දාලා අපවතුන් නැද්ද? විසිදාක් සිවුරු හරලා ගියේ නැද්ද? විසිදාක් මේ ධර්මයේ ශ්‍රවණය කරලා රාහත් ඵලයටපත් උන් නැද්ද? කෝ ඒ සිංහනාදයට කවුරු ද්වේෂය කියලා කියන්නේ පරුසාවාච කතා කළා කියලා කියන්නේ ඇයි එම කියන්නේ නැත්තේ මිනිස්සෙක් උස්වචන වලින් කතා කළාට ඒක පරුසවාච වෙන්නේ කටහඬවල සැර තිබුණාට ඒක द्वේෂය වෙන්නේ හේතුව මේක සිතේ ඇතිවෙන ධර්මානුකූල නිර්මාණයේ ප්‍රශ්නයක්. එයාගේ සිත මා කරුණාවෙන් පිරීලා නම් කොච්චර වචර සැර වුණත් සිංහනාද කළත් ගල් ගැඩි පුපුරන්න තරම් කෑ ගැව්වත් එතන ක්ලේශයක් ඇති වෙන්න හේතුව සිතමා කරුණාවෙන් පිරීලා නම්. එනම් භාග්‍යතුන් වහන්සේ යම් යම් අවස්ථාවලදී සිංහනාද කර බවටත් උන්වහන්සේ විශේෂ වශයෙන් වචන රාශියක් එක විනාඩියකට කතා කරපු බවත් භාග්‍යතුන් වහන්සේ යම් යම් අයට විශේෂ සිංහනාද වලින් අවවාද අනුශාසනා දීලා තින පෝටලේ ආම්දුරන්ට එහෙම. එහෙනම් ඒ වචන ඉස් භික්ෂුව එහෙනම් ස්පෝටලේ මේ වගේ වචන තුලින් මෝග පුරුෂ මේ වගේ වචන වලින් භාග්‍යතුන් වහන්සේ සම්පප්පලාපා පිසුනා වාචා කිව්වද නෑ එහෙම එකක් වෙලා නෑ මේ සිතේ තියෙන ප්‍රශ්නයක් එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල මේ පවතින සිත ඇසකන දිවනාසය සම කින මේ ආයතන පා එක එකතු වෙලා මේ නාම රූප ධර්මයන් එක ගනුදෙනු කරනකොට ලෝකෝත්තර දේ නිවීමට අදාළ දේ දකිනවා නම් ස්පර්ශ කරනවා නම් ප්‍රත්‍යක්ෂ කරනවා නම් අන්න ඒ දෙයට අපි කියනවා ගරුකල යුතු ධර්ම කාරණා නිවීමේ කාරණා කුසලයට හදාලා කාරණා කුසලයේ කියලා කියන්නේ නිවනට හදාලා කාරණා එහෙනම් අපි මේ ඇස කන දිව නාසය සම කියන ආයතන පාතුලින් පංචකාමයන් පිනවනවා නම් පැවැත්මට අදාළ කටයුතු කරනවා නම් මේ නාම රූප ධර්මයන් එක්ක අපි එකට එකතු වෙලා පැවැත්මට කටයුතු නිර්මාණය කරනවා නම් ඒවා ගරු නොකටයුතු කාරණා. එහෙනම් බලන්න මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තමයි ගරුකල යුත්තා ඉඳලා තියෙන්නේ. ඒ ගරුකල යුත්තා තමයි අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් නිර්වාණය දැකීම කමඨාන දැකීම, ಗುಣධර්ම දැකීම, ඒවා වැඩිම. එහෙනම් මේ අදිශීලයේ මේ ආයතන අය පීඨවල ලෝකෝත්තර ಗುಣධර්ම වලින් මේ කමඨාන් වඩාගෙන යන මේ හැම එකක්ම ගරු කරන්න ඒවා නිවීමට අදාළයි. තථාගතයන් වහන්සේලා නිවි සැනසීම ලද්දා වූ ඒ ධර්මයට අදාළයි ඒවට ගරු කරන්න. යෝ මං පස්සති යෝ මං පස්සති යෝ මං පස්සති යෝ මං පස්සති මොකද්ද මේ කියන්නේ මාව දකින්නා මාව දකින්නේය මාව දකින්නා මාවම දකින්නේය යෝ ධම්මං පස්සති යෝ මං පස්සති යෝ මං පස්සති යෝ ධම්මං පස්සති මොකද්ද මෙතන කියන්නේ ධර්මයේ දකින්නා මාව දකින්නේය මාව දකින්නා ධර්මයේ දකින්නේ දකින්නේය. යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති මෙතන මොනවද කියන්නේ ධර්මයේ දකින්නා ධර්මයේ දකින්නේය ධර්මයේ දකින්නා ධර්මයේම දකින්නේය එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැක්කාම දෙකම පේනවා ධර්මයේ දැක්කාම දෙකම පේනවා භාග්‍යතුන් වහන්සේ දැක්කාම ධර්මයේ දකින්නවා ධර්මයේ දැක්කාම භාග්‍යතුන් වහන්සේ දකින්නවා මෙතන එකයි තියෙන්නේ එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් ධර්මයේ දැක්කොත් ඒ ධර්මයේ තුලින් දැක්කේ මොනවද නිවීම මේ ධර්මයේ තුලින් දැක්කේ කාවද ධර්මය ධර්මයේ තුලින් දැක්කේ කාවද තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එහෙනම් අසකන දිවනාසය සමසිතෙන් නිවීමට අදාළ ධර්මයේ දැකීම තුළින් භාග්‍යතුන් වහන්සේ දැක්කනම් මේ භාග්‍යතුන් වහන්සේට ගරු කරන්න ඕනේ නේද? භාග්‍යතුන් වහන්සේට নমස්කාර නොකරන මිනිසෙක් මේ ලෝකේ තවත් ඉන්නවද? එහෙනම් ඒ තථාගතයන් වහන්සේට තමයි මේ ගරු කරන්න කියන්නේ ගාරවෝච නිවාතෝච. එහෙනම් අපේ ජීවිතවල අපි ඕන තරම් ධර්ම කාරණා මේ ඇස කන දිව නාසය සමෙන් සිතෙන් අවබෝධ කරන්ට ඇති ප්‍රත්‍යක්ෂ කරන්ට ඇති නමුත් අපට අවබෝධ නැහැ මේ දැක්කේ ධර්මය මේ නාමයට රූපයට ඇලෙනකොට ඇලෙන්නේ නැතුව ඉන්න කමඨාන වඩනකොට මේ ධර්මය කියන එක අපට අවබෝධ වුන්නේ ඒ ධර්මය භාග්‍යතුන් වහන්සේට සමානයි කියන එක අපට අවබෝධ වුන්නේ එහෙනම් මොකද්ද මේ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට දේශනා කරන්න කියලා බැලුවාම මේ ගරුකල යුත්තම් වෙන් කරලා අරගෙන ගරු කලන්න ඕනේ. ගරු කල යුත්තන්ට ගරු කරන්න කියන්නේ ඒ කියන්නේ ගරු නොකොට යුතු අය මේකේ ඉන්නවා. එහෙනම් මේ නාම රූප ධර්මවල ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා බලාපොරොත්තු ඇති වෙනවා ඇලීම් ගැටීම් ඇති වෙනවා එහෙනම් මේ සෑම දෙයක් තුළින්ම නිවනට අදාළ කාරණාව වෙන් කරගෙන ගරු කරන්න ඕනේ කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල එසේ වෙන් කරගෙන පුරුදු කරන කමඨාන මේ ගාථා රත්නය තුළින් අපි කරන්න ඕනේ. සන්තුට්ඨීච කතඤ්ඤුතා මොකද්ද මේ දේවල් වලින් කියන්නේ සන්තුට්ඨීච කතඤ්ඤුතා. එහෙනම් ලද දෙයින් සන්තෝෂ වෙන්න ඕනේ. එහෙනම් අපගේ පැවැත්ම අපිට ලද දේ තුලින් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් ඒකට යටාත්පාත් වෙලා අපිට යමක් ලැබෙනවා නම් ඒ ලැබිච්ච දේ තුලින් අපි සෑයීමටපත් වෙන්න ඕනේ. අද අපට තියෙන ප්‍රශ්නයක් ඕකමයි. බලාපොරොත්තු හදනවා නාන ප්‍රකාර දේවල් පතනවා ප්‍රාර්ථනා කරනවා ඒවා ලැබෙන්නේ නැහැ. රාදවල් දෙකේ ලැබිච්ච දේවල් ගැන ලැබිච්ච නැති දේවල් ගැන ඉතලා ලෙඩ වෙනවා. දැන් මිනිසියෙකුට රුපියල් කෝටියක් හම්බුනාම දැන් ලැබිච්ච එක ප්‍රශ්නයක් නේද? එයාට ඒක පරිස්සම් කරන්න ඕනේ, පොලි හදන්න ඕනේ, ඒ පොලි අරගෙන ආවිල්ලා ඒකට බඩමුට්ටු ගන්න ඕනේ, මේවා නඩත්තු කරන්න ඕනේ, අනතුරු වෙන්න පුළුවන්, මිනිසුන්ගෙන් කරදර වෙන්න පුළුවන්, සොර සතුරුන්ගෙන් ආබාධ අනතුරු වෙන්න පුළුවන්. දැන් ලැබිච්ච දේවල් ගැනත් එයා කලබල වෙලා, කනගාටු වෙලා එයා ලෙඩ වෙනවා. මම ප්‍රාර්ථනා කළා සංවර්ධන ලොතරැයක් වදින්න කියලා. අනේ මෙච්චර ටිකට්පත් අරගෙන එකක්වත් ලැබුන්නේ නැහනේ. කවදාවත් මට මේකේ පළවෙනි තෑග්ග ලැබුන්නේ නැහනේ කියලා දුක් වෙලා දුක් වෙලා අර බලාපොරොත්තු වලින් ලැබිච්ච නැති දේ ගැන ඉතල ලෙඩ වෙනවා. එහෙනම් මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ ලද දෙයින් සතුටු වීම පිළිබඳව ගත්තාම <clears throat> නොලද දේ ගැන ඉතලා දුක් වෙලා මිනිස්සු ලෙඩ වෙනවා අසතුටු වෙනවා ලැබිච්ච දේ නඩත්තු කරගන්න පරිස්සම් කරන්න බැරුවත් මිනිස්සු අසතුටු වෙනවා, ලෙඩ වෙනවා. එහෙනම් මේ ලෝකයේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි Tamanට ලැබිච්ච නැති දේවල් ගැන දුක් තව එකක් තමයි Tamanට ලැබිච්ච දේවල් පරිස්සම් කරන්න ගිහිල්ලා දුක් වීම. එනම් සන්තුට්ඨීච කතඤ්ඤුතා කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ මාර්ගය තුල ලැබෙන දේ තුලින් සන්තෝෂ වෙනවා. එනම් මේ පුද්ගලයෝ අට දෙනා තුල මේ ගුණය තියෙනවා. මොකද්ද මේ ගුණය තුලින් පෙන්වන්නේ? අපිට යමක් ලැබෙනකන් ඉවසගෙන ඉන්නවා. Tamanට ලැබිලා ඉවර වෙන තාක්කල්, නිමා වෙන තාක්කල් එයා ඉවසනවා. ඉවසලා ඉඳලා එයා දකිනවා මට මේක ලැබුණා. සන්තෝසයි. මේක තමයි මට ලැබෙන්න තිබිච්ච මේක තමයි මගේ කුසලය. මේක තමයි මේ සසරේ මං ගෙනාපු කර්මය. ඒ ලැබිච්ච දේ බලාපොරොත්තු කරගන්නවා. ඒ ලැබිච්ච දේ තමන්ගේ කර්මය කරගෙන සන්තෝෂ වෙනවා. <clears throat> එහෙනම් කල්පනා කරලා බලන්න මේ අටපුරිස පුද්ගලයා කියන මේ ආර්ය උත්තමයෝ අට දෙනා Tamanට ලැබිච්ච නැති දේ ගැන කලබල වෙන්නේ ලැබෙන්න කලින් කලබල වෙලා බලාපොරොත්තු ඇති කරන්න ලැබෙනකන් ඉවසීමෙන් ඉන්නවා ලැබුණාට පස්සේ තමයි ඒගොල්ලෝ දැනගන්නේ මේ මේ දේවල් මට ලැබෙන්න තිබිලා තියෙනවා මේ මේ දේවල් අනිවාර්යෙන් ලැබෙන බව තීරණය වෙලා තිබුණා ඒ දේවල් ලැබුණා දැන් එයාට ප්‍රශ්නයක් තියෙනවද? ඇයි එයා මේ දේවල් කලින් බලාපොරොත්තු වෙලා නැහැ? එයා ප්‍රාර්ථනා කරලා නැහැ මේ දේවල් මේ විදිහට ලැබෙන්න ඕනේ කියලා. ලැබුණට පස්සේ එයා සන්තෝෂ වෙනවා ලද දෙයින් සතුටු වීමේ මහා ගුණය එයා තුල තියෙනවා. සන්තුට්ටිච්ච කතඤ්‍යතා එහෙනම් අපගේ ශ්‍රමණ ජීවිතය තුළ මේ ලද දේවලින් සන්තෝෂ වෙන්නේ කොහොමද කියලා බලනකොට අපට ලැබෙන දාණයෙන්වත් අපට ලැබෙන සිව්පසෙන්වත් අපට ලැබෙන ගරුත්වයෙන්වත් අපට සෑයීමටපත් වෙන්න බෑ ඒවා පැවැත්ම උදෙසා දෙන එකක් යම්කිසි ශ්‍රමණයෙකුට දානයක් ලැබෙනවා නම් ඒක අපවත් නොවි ජීවත් වෙන්න පැවැත්මට දෙන එකක් නේද සේනාසන ගිලාන පච්චය සිවුරු පිරිකරමේ හැම දෙයක්ම දෙන්නේ මොකටද? සංඝයා වහන්සේට මානකම කරගෙන යන්න ඒ පැවැත්මට නේද? ගරුත්වය කියලා මිනිස්සු ඇවිල්ලා දනගාලා වඳිනවා. මේ වඳින්නේ මොනවද? ඒකත් එයාට යම්කිසි පැවැත්මට දෙන එකක්. මොකක්ද මේ පැවැත්ම කියන්නේ? වඳිනකොට අපිට සී වෙනවා මේ වන්දනාවට මං සුදුසුද? මිනිස්සු මට වඳිනවා එහෙනම් මගේ නම්බුව ගෞරවය මම රැකගන්න ඕනේ මානකම රැකගන්න ඕනේ මිනිස්සු මට වඳිනවා එහෙනම් මම කැලලක් ඇති කරගන්න බෑ මේ වන්දනාවට සුදුසුකම් මම ලබා ගන්න ඕනේ ಗುಣධර්ම වඩන්න ඕනේ අඩුපාඩු හදන්න ඕනේ බලන්න එයාගේ වීරිය වැඩි කරනවා මේ වන්දනාව තුලින් මේ নমස්කාරය තුලින් එයා තුලින් පිබිදීමක් ඇති කරනවා තමන් මොන වගේ කෙනෙක්ද තමන්ගේ తත්වය මොකද්ද කියන එක අර ගීපින්වතුන් අපට වන්දනා කරලා අපට අවබෝධයක් දෙනවා අපිට අපිව අඳුන්වලා දෙනවා ඔබ වහන්සේ ශ්‍රමණේ ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක් ඒ ඒ තන ඔබ වහන්සේ තුල තියෙනවද කියලා කල්පනා කරලා බලන්න කියලා අපට මතක් කර කරනවා මම ගෞරවය පූජා කළා ඒකට සුදුසු නැත්නම් ඒ ගෞරවයෙන් නැවත මට එනවා එහෙනම් සාංගික ගෞරවය මට ලැබිලා මම මේ ලෝකයේ හැමදාම ගෞරවයටපත් වෙනවා. ඔබ වහන්සේ තුල ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම නැත්තම් ඔබ වහන්සේට මේක සාපයක් වෙනවා. බලන්න. එහෙනම් මේ වන්දනාව කියන මේ ගරුත්වය මොනතරම් අපට විශේෂ ප්‍රශ්නයක් වුණාද? විශේෂ කර්මයක් වුණාද? එහෙනම් ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ අපට ලැබෙන ගෞරවය සිව්පසය මේ හැම දේ තුළින්ම අපි සන්තෝෂයට සෑයීමටපත් වෙන්න ඕනේ. එහෙනම් ලෝකෝත්තරව අරන් බලනකොට තපස්වරයෙකුට තපෝ වනයේදී සේනාසන හම්බෙලා නැහැ. එයා රුක්ක මූලගත වෙලා ඉන්නේ. ආහාර පාන මොකවත් නැහැ. ගස්වල ගෙඩි ටිකයි කොළ ටිකයි තම ආහාර. එහෙනම් දියැලි වලින් ගලාගෙන යන වතුර, පොකුණු වල පිරිච්ච වතුර මේවා තමයි එයාට පෑන් වස්ත්‍රයක් කියලා විශේෂ එකක් නැහැ. එක සිවුරයි එක අඳනයයි විතරයි තියෙන්නේ. එක පාත්‍රයයි එහෙනම් එයාට ඒ තපස්වරයාට තියෙන එකම සම්පත තමන් ඇඳගෙන ඉන්න සිවුරයි අඳනයයි අතේ තියෙන පාත්‍ර වෙන මොකවත් නැහැ. එහෙනම් ලද දෙයින් සතුටු වෙනවා කියන මේ ධර්මතාවය තව ටිකක් ගැඹුරෙන් විග්‍රහ කරලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ ලද දෙයින් සතුටු වීම ලෝකෝත්තර පණිවිඩයක්. Tamange ඇස්වලට පේන්නේ ලෝභය නම් ඒක තුලින් සතුටු වෙන්න ඒක කමඨාන කරගන්න හේතුව ඒක තුලින් අලෝභය දකින්න පුළුවන් කමක් නැහැ ඒ කුසලේ නැ නැති දේ පතන්න එපා බලාපොරොත්තු ඇති කරගන්න එපා සසර යන්න එපා Tamanට පේන්නේ ලෝභය එහෙනම් ලෝභයට අවුෙන්නේ නැතුව ඉන්න ඒක කමඨාන කරගන්න ලද දෙයින් සතුටු වෙන්න අපට පේන්නේ රාගය. එහෙනම් රාගය විරාගය කරන්න දඟලන්න එපා. විරාගය කරන කුසලයේ තිබුණොත් විරාග එකක් නේද ඇති වෙන්නේ. එහෙනම් ඇති උනේ රාගය නම් ඒක තමයි මගේ කර්මය. මට ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් රාගයට අවුෙන්නේ නැතුව සීය වඩන්න ඒකම කමඨාණක් කරගන්න. Tamange ඇස්වලට පේනකොට තරහා යනවා. අර එන්නේ මගේ අතුරා මගේ විරුද්ධවාදියා ඉදිරිකාරයා කියලා හිතෙනකොට තරහා යනවා අපට මෛත්‍රිය වඩලා නැහැ අපි. මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරවලා නැති නිසා අපි තුලින් එක මතුවෙන්නේ නැහැ. එහෙනම් තියෙන්නේ द्वේෂය නම් තියෙන්නේ द्वේෂයට අදාළ ಗುಣධර්ම නම් වඩාත්ම සුදුසු දේ මොකද්ද? ඒ द्वේෂය තුල සීය පීඨවලා द्वේෂයෙන් අපි නිදාසලා කටයුතු කරන්න ඕනේ. ද්වේෂයට අවුෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් විතරයි එයා ලෝකෝත්තර කෙනෙක් වෙන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ලද දෙයින් සතුටු වෙනවයි කියලා කියන්නේ එයාගේ ඇස්වලට ගෝචර වෙන මේ නාම රූප ධර්මයන් මේ වර්ණ ධර්මයන් ලෝභ දේශ මොහ රාග කියන ධර්මයන් තුලින් එයා කමඨාන කරගන්න ඕනේ ඒ ලබාපු ඒ පේන දේ තුලින් එයා සෑයීමටපත් වෙන්න ඕනේ සන්තුට්ඨීච කතඤ්ඤතා ලද දෙයින් සන්තෝෂ වෙනවා මිසක් ඇයි අර උත්තමයාට පේන දේ මට පේන්නේ නැත්තේ තාපසයෙකුට පේන දේ මට පේන්නේ නැත්තේ රාතෙක් දකින විදියට මට දකින්න බැරි ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දැක්ක ආකාරය මට දකින්න බැරි ඇයි කියලා නැති දෙයක් ගැන පටලගෙන මේ සසරේ වැඩ වැඩි කරගන්නේ බලාපොරොත්තු ඇති කරගෙන භවේ යන්නේ තමන්ට බැරි දෙයක් කරන්න ගියලා කාල මිඩංගු කරගෙන ඒක අකුසල ක්ලේශ ධර්මයක් කරගන්නේ තමන්ට පේන්නේ මොනවද ඒක තුලින් සෑයීමටපත් වෙනවා Tamanට පේන දේ කමඨාන කරගන්නවා. ඒකම ಗುಣධර්මයක් වශයෙන් වඩනවා. අන්න සන්තුට්ඨීච කතඤ්ඤතා. එයා ලද දෙයින් සන්තෝෂයටපත් වුණා. එහෙනම් නැවත එයාට යමක් ඇයෙනවා බලන්නකෝ මේ ලෝකෙ මට ඇයෙන්නෙම කැත දේවල්මනේ මිනිස්සුන්ට හොඳ දේවල් කියලා නැත්තම් කොහමද හොඳ දේවල් ඇයෙන්නේ ඉස්සෙල්ලාම අපි හොඳ දේවල් කියන්න එපාය නිවනට අදාළ දේවල් කියන්න එපාය. සද්ධර්මය සාකච්ඡා කරන්න එපාය. මොකවත් කරලා නැත්තම් කොහොමද අපට විතරක් හොඳ දේවල් හැයෙන්නේ? ඇයෙන්නේ අපි කියපු දේවල්මනේ. එහෙනම් මේ ලෝකයේ අසත්පුරුෂ දේවල්ම තමයි අපට ඇහෙන්නේ. එහෙනම් අපට කුසලයේ නැත්තම් ලද දෙයින් සතුටු වෙන්න, ඇයෙන දේ තුලින් සතුටු වෙන්න, ඇයෙන දේවල් තුලින් සිත කැළඹෙන්න දෙන්න එපා. දුස්සිය වෙන්න දෙන්න එපා. වෛරය අට ගන්න දෙන්න එපා. මේ සිත පුළුවන් තරම් සංවර කරගන්න. මේ සිත පුළුවන් තරම් සත්පුරුෂ සිතක් බවට පත් කරගන්න මේ ඇයෙන දේ තුලින් මේ ඇයෙන දේ සෑයීමටපත් කරලා කමඨාන කරගෙන ඒක ಗುಣධර්මයක් වශයෙන් භාවනාවක් වශයෙන් චිත්තානුපස්සනාවක් වශයෙන් වඩන්න අන්න සන්තුට්ඨීච කතඤ්ඤුතා ලදදෙන් සන්තෝෂ වෙන ಗುಣධර්මය අප තුළ තියෙනවා එහෙනම් ඒ විතරක් නෙමෙයි. Tamanට නිතරම ගඳම ස්පර්ශ වෙනවා මේ ගඳට කැමති නැත්නම් සුවඳ බලාපොරොත්තු වෙනවා සුවඳ බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. Taman ගොඩාක් කුසලයේ කරලා තියෙනවා හැමදාම පිරිසිදුවට හිටියානම් Tamanගෙන් තවත් කෙනෙකුට ගන්ධයක් නොලැබුණා නම් ජීවිතේ කවදාවත් අපට ගන්ධයක් ස්පර්ශ වෙන්නේ සුවඳක් නිසා. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපට ගඳ දැනෙන්නේ ඇයි? අනිත් මිනිසුන්ට ගඳ දීපු නිසා නේද? අපි කියනවා අර මිනිස්සයා මේ ගමටම ගඳක් වෙලා මේ දිස්ත්‍රික්කයට ලොකු ගඳක් මේ මිනිස්සයා දුගඳක් මේ මිනිස්සයා ඉන්න පැත්තම ගඳයි කියලා කියනවා. එහෙනම් අපේ දුස්සිරිත් භාවය අසත්පුරුෂ භාවය අපේ තියෙන අකුසල කර්ම කෙලෙස් කර්ම නිසා මේ ලෝකේ අපි ගඳ කළා සමාජය ගඳ කළා අපේ සංඝ සංඝ සභාව ගඳ කළා. එහෙනම් ගීයක් වුණාම සම්පූර්ණ ගේ ගඳ වුණා. ඒ මුළු පවුලම ගඳයි. එක මිනිසෙක් නිසා. එහෙනම් කොහමද මේ ගන්ධය අපට දැනෙන්නේ අපේ කර්මයට අනුව? එහෙනම් ඒ ගන්ධය තුලින් द्वේෂය අට ගන්න නැතුව සිත පරිස්සම් කරගන්න. මේ ගන්ධය තුලින් අපට වෛරය ඇති නොවන විදියට සිත පරිස්සම් කරගන්න. මේ ගන්ධය තුළින් අකුසල ක්ලේශ කර්මයන් අට නොගන්න විදියට සිත පරිස්සම් කරගන්න මේකම කමඨාන කරගන්න. අන්න බලන්න එයා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා එයා මේ නාසය තුලින් සෑයීමටපත් වෙනවා සන්තුට්ඨීච කතඤ්ඤුතා එයා මේ නාසයට ලැබෙන්නේ මොනවද ලැබෙන දේ තුලින් එයා සන්තෝෂයටපත් වෙනවා සමහර අවස්ථාවල ප්‍රනීත දාන ලැබෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී දාන නොලැබෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී දාණය අපි බලාපොරොත්තු වෙන විදියට නොලැබෙන්න පුළුවන්. එනම් මේ ලැබෙන දේ නොලැබෙන දේ තුල මොනවද තියෙන කර්මය කියලා බලනකොට අපට පෑදිලිව තේරෙනවා අපි හොඳට මනාකොට සකසලා ලෝභය අලෝභය බවට පත් කිරීමේ අදහසින් එහෙනම් සංඝයා වහන්සේලාට සුදුසු දේවල් අවශ්‍ය දේවල් අවශ්‍ය තරමට අත්හැරීමේ බලාපොරොත්තුවෙන් අනවශ්‍ය කිසිම චේතනාවක් ඇති නොකර මනාකොට පිරිසිදුව දන් දුන්නාම අපටත් ඒ විදියටම මේ දිවට ගොඩාක් රසවත් විදියට අවශ්‍ය දේ අවශ්‍යතරම් මනාකොට සැකසුරුවම් වෙලා අපට හම්බෙනවා අපේ දානවල අඩුපාඩු තිබුණාම අපට ලුණුත් නෑ ඇඹලුත් නෑ රසත් නෑ සැරත් නෑ මොකවත් නෑ රස වර්ග තියෙනවද නැද්ද කියලා හොයන්නත් බෑ. ඇයි අපි දීලා තියෙන දේවල්නේ ලැබෙන්නේ? එහෙනම් කර්මය අපට සැකසෙන්නේ අපි කර්මය හදාලා තියලා ආපු විදියට. අපි හදලා තිබ්බේ රොටි නම් බෙදන්න කිව්වම බෙදෙන්නේ රොටිනේ. ඇයි හදලා තියලා ආවේ කුස්සියේ රොටිනේ? එහෙනම් බත් උයලා ඇවිල්ලා අපි කියනවා දාන්න බෙදන්න. එතකොට බත් හම්බෙනවා. ඇයි? උයලා ඇවිල්ලා තියෙන්නේ බත්. එහෙනම් අපේ කර්මය අපි හදලා තියෙන ක්‍රමයට නේද අපට අපේ පාත්‍ර වලට දාන්නේ හම්බෙන්නේ. එහෙනම් ඒක ගැන කම්පා වෙන්න දෙයක් නැහැ. සන්තෝෂ වෙන්න ඕනේ. මම හදපු දේ ලස්සනට හදලා බලන්නකො ඒක කිසිම අඩුවක් නැතුව ඒ විදියටම මගේ පාත්‍රයට වැටෙන හැටි. එහෙනම් අපි මේ ලෝකේ නිර්මාංශික ආහාර දන් දුන්නා නම් ලෝකේ හැමදාම අපිව දකිනකොට මිනිසුන්ට හිතෙනවා අනේ මේ සංඝයාට මාංශ දීලා බෑ අර තිරිසන් සත්තු මේම හාමුදුරන්ගේ කයට ඇතුල් කරලා බෑ මේ හාමුදුරන් මේක කවලා බෑ කියලා ඒගොල්ලොන්ට හිතෙනවා නිර්මාංශික දෙන්න අපි අපිලිවලින් දන් දුන්නාම මේ මිනිසුන්ට හිතෙන මොකටද අපි මේක පිළිවෙලට දෙන්නේ දෙමු අපට පුළුවන් විදියට කැමැතිනම් ගත්තා දෙන්න අන්න බලන්න අපිලිවලට දෙන්න චේතනා පාළ වෙලා අපි දීපු විදියට තමයි අපට ලැබෙන්නේ. අපි මොනවද මේ ලෝකේ කරලා තියෙන්නේ ඒකට අනුව ලැබෙන්නේ එහෙනම් මේ දිවට යම්කිසි ආහාරයක් ලැබෙනකොට ඒ ආහාරය මගේ කර්මය මා විසින් මේ සංසාරයේ කරගත්ත කර්මය මා විසින් දීපු දාණය මට ලැබුණා මම දීපු එකක්මයි මේක කිසිම සැකයක් නැහැ <clears throat> එහෙනම් මා විසින් දීපු දේ මට ඒ විදියටම ලැබෙනවා නම් කැළඹෙන්න දොස් කියන්න අඩුවක් දකින්න හේතුවක් නැහැ. අන්න මේක වඩනවා නම් එයා ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් කෙනෙක්. එක ව්‍යංජනයක් එක්ක සන්තෝෂයෙන් දන් වළඳනවා. එයා දන්නවා මේ දෙන්නේ මේ ලැබෙන්නේ මා දීපු දේ සන්තුට්ඨීච කතඤ්ඤුතා. ලද දෙයින් සන්තෝෂ වීමේ හැකියාව එයාගේ මුඛයට තියෙනවා. ලැබෙන දේ තුලින් එයා සෑයීමටපත් වෙනවා. නැවත එයා කල්පනා කරනවා මොකද්ද මේ ලද දෙයින් සන්තෝෂ වෙන්න තියෙන්නේ කියලා කියනකොට එයාගේ ස්පර්ශයේදී ගොඩාක් වේදනාට ගන්නවා. මිනිසුන්ගෙන් හිංසා පීඩා ලැබෙනවා. පැම්පාස් වෙන්න වතුර නැහැ. එවනට සෙවණක් නැහැ. එහෙනම් මේ කයට ලැබෙන හැම දෙයක්ම අනිත් අයගේ කයට දීපු දුක නේද? එහෙනම් තමන් තමක් තමන්ගේ කාලය තුල කාගේ හරි නිවසක් පැරගත්තා නම් තමන්ට ජීවිත කාලය පුරාම ගාක්යට එන්න වෙනවා නැත්නම් අම්බලමේ ඉන්න වෙනවා පරචිත්ත විඥාන ඥානයක් තියෙන කෙනෙක් ලව්වලා අපි මේ අම්බලම ඉන්න කෙනාගේ කතාව කියන්න කිව්වාම එයා කියනවා එකමත් එක රටක එයාට ඉඩ දුන්න අයගේ ගේ පෑරගත්තා කුලියට ඉන්න දුන්න අවුරුදු දෙකක් හිටියා හතරක් හිටියා හයක් හිටියා 10ක් හිටියා 10න් පස්සේ අවුරුදු 10ක් මම මේකේ හිටියා ඒ නිසා මටයි අයිතිය කියලා නඩු කිව්වා එහෙනම් අවුරුදු 10ක් ඔයාට ගියා ගයක් අවශ්‍ය නැත්නම් ඇයි දැන් අවශ්‍ය අර මනුස්සයාට ඉන්න තැනක් නැන්නේ අවුරුදු 10ක් හිටියන්නේ. ගෙයක් අවශ්‍ය නැති නිසානේ කුලියට දුන්නේ නම් එයාටම අයිති කියලා උසාවියෙන් එයාටම දීලා. එහෙනම් අනුන්ගේ ගෙයක් අනුන්ගේ ඉඩමක් අනුන්ගේ වත්තක් අනුන්ගේ අයිති දේපලක් නඩු කියලා ගත්තාම හැමදාම අම්බලමේ ඉඳ වෙනවා. පාරවල් අයින් අපිට පොඩි තල්ලත්තා පොල්ලත්තා අටවගෙන ඉඳ වෙනවා. ගෙයක් දොරක් ඉඩමක් සීමාවක් මායිමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කයට ලැබෙන දුක් හැම එකක්ම අපි කරපු ඒවා නේද? අපි විසින් කරගත්තා වූ කර්මය නේද? ඒ විදියටම පොලි වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒකට උඩපනින්න දුක් වෙන්න කරදර වෙන්න දෙයක් නැහැ. ඒක සන්තෝෂයෙන් වැඳලා පිළිගන්නවා මිසක් මගේ කර්මය මා විසින් සකසපු කර්මය මා විසින් හොඳයි හොඳයි කියලා බලලා නිර්මාණය කරපු කර්මය දැන් මට තිත්ත වෙන්නේ ඇයි පිළිකුල් වෙන්නේ හැයි පිළිකුල් වෙන්න විදියක් නැහැ. එහෙනම් Tamange කයට ලැබෙන සුඛද සුඛය දුකය කියන දෙකම කැමැත්තෙන් පිළිගන්නවා නම් ඒ හැම දෙයක්ම එයා ධර්මානුකූලව ප්‍රත්‍යක්ෂ කරනවා නම් අනුමත කරනවා නම් එයා තරම් මේ ලෝකේ සන්තෝෂයටපත් වෙන කෙනෙක් නෑ ලද දෙයින් සතුටටපත් වෙන සෑයීමටපත් වෙන කෙනෙක් නෑ සන්තුට්ටිච කතඤ්ඤතා මට පොළු පාරක් ලැබුණා සාදු සාදු මම පොළු පාරක් දෙන්න ඇති මිනිස්සු මට වට වෙලා ගාන්න හදනවා යතුරු ඉලේ මං කොච්චර බේරලා ගියත් මේ මිනිස්සු ඉන්න ඉන්න තැන් වලට නැවත නැවත එනවා මට ගාන්න එහෙනම් මම ගාන්න ඇති මම යම් යම් අවස්ථාවල මේ විදියට කොටු කරලා දුක් දෙන්න ඇති මම මේ විදිහට ඉර කරලා තලන්න ඇති ඒක තමයි මාවත් ඉර කරලා කොටු කරලා තලන්න එන්නේ. එහෙනම් මම වපුරපු දෙයමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මා විසින් නිර්මාණය කරපු කර්මය යතුරු ඉලෙන් යන්නේ නැහැ. එතනම වැඩ හිඳලා ඒ පොළු පාරවල් හැම එකක්ම අනුමෝදන් කරගන්නවා. එහෙනම් බලන්න අපගේ සමට ලැබෙන මේ ස්පර්ශයට ලැබෙන හැම වේදනාවක්ම අපි විසින් නිර්මාණය කරපු කර්මයක් නම් අපට දුක් වෙන්න කැළඹෙන්න උඩපයින්ද කිසිම හේතුවක් නැහැ සන්තුට්ඨීච කතඤ්ඤුතා ඒ ලද හැම දෙයකින් අපි සෑයීමටපත් වෙනවා ඒ ලැබෙන හැම දෙයක් තුළින්ම අපි සන්තෝෂයටපත් වෙනවා හේතුව දුකටපත් වෙන්න කිසිම හේතුවක් අපට නැහැ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ බඹයක් විතර උස තියෙන මේ කයට සාපේක්ෂව කියපු එකක්. මේ අඩි 6 උස තියෙන මේ ලෝකයට සාපේක්ෂව කියපු එකක්. එහෙනම් අද අපට තේරෙනවා තථාගතයන් වහන්සේ මොනතරම් මහා කරුණාවෙන් මේ ලෝක සත්වයාට නිර්වාණය දේශනා කළසේක්ද ඒ අති උත්තම දේශකයන් වහන්සේ මේ ලෝකේ ඒක පුද්ගලයාට සාපේක්ෂව මේ බඹයක් විතර උස මේ කයේ වැඩනිමා කරන මේ බඹයක් විතර උස මේ කයම කමඨාණා කරගන්න විදියට ඒ තනන් වහන්සේ ධර්මයේ දේශනා කළසේක එහෙනම් මේ ධර්මය අපි කොච්චර කටපාඩම් කරන්න ඇද්ද? මොනතරම් මේ ධර්මයත් එක්ක අපේ ජීවිතය ඇඩගසන්න ඇද්ද? ඒත් අපට ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. මේක මට කියපු එකක්. භාග්‍යතුන් වහන්සේ මා වෙනුවෙන් දේශනා කරපු එකක්. ඒක අපට ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. එහෙනම් දැන් අපට තේරුණා මේ සෑම ගාතාවක්ම සෑම සූත්‍රයක්ම අපට තනියෙන් තනි තනියෙන් කමඨානා කරගෙන ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව අවබෝධ වෙන මට්ටම් වලින් මේක වඩාගෙන නිවන් දකින්න ඒ ඒ අයට වෙන වෙනමම දේශනා කරපු තනි ගාතාවක් තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා කාලේන ධම්ම සවණං කියලා. එහෙනම් කාලේන කියන එකේ තේරුම අපි හැමතිස්සෙම ධර්මයේ ශ්‍රවණය කළ යුතු බවයි. එහෙනම් කාලේන ධම්ම සවණං ඒ සුදුසු කාලයේදී ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා නිර්වචන ඕනතරම් තියෙනවා. හැබැයි මෙතන සුදුසු කාලය උදේද රාත්‍රියේද කියලා දේශනා කළා නෑ. දිවාච රත්තුවච කාලේන ධම්ම සවණං කියලා කිව්වොත් අපි දන්නවා රාත්‍රියේ දවාලේ ධර්මයේ ශ්‍රවණය කළ යුතු බව. එහෙනම් අපට මේ රාත්‍රියද දවාලද කියලා සඳහන් කරලු නැති නිසා පැය 24ම සවන්ක දෙන්න කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් පැහැදිලි කරන්නේ. අපට දෙකක් දෙන්න තුනක් දෙන්න කියලා අන කෙරුවොත් එහෙනම් එතන 100ක් තියෙන්න පුළුවන්. එහෙනම් මේ දෙකයි තුනයි කියලා කියන ඒ වචන වලින් පැහැදිලි වෙන්නේ සීමා සහිත ප්‍රමාණයකට කොටු වෙච්ච යම්කිසි නිශ්චිත ගණනක් දෙන්න කියන එකයි. හැබැයි ඔක්කොම දෙන්න කියලා කිව්වොත් දෙකක් තුනක් කියන එක නෑ. තියෙන සේරම ටික දෙනවා. ඒක තිබිච්ච මල්ලත් දෙනවා. ඇයි ඔක්කොම ටික දෙන්න කිව්වනේ? ඔක්කොම කියලා කියන මල්ලත් එක්ක තමයි කියලා තියෙන්නේ. එහෙනම් කාලේන ධම්ම සවණම් කියනකොට මේක දවල් කාලෙද රාත්‍රී කාලෙද කියලා සඳහන් කරපු නැති නිසා මේකට සුදුසු කාලයක් විශේෂයෙන්ම ජාමයක් ගැන ඒ රාත්‍රී කාලේ සමහර යාම තියෙනවා මේ මේ යාම කියලා විශේෂයෙන් සඳහන් නොකරපු නැති නිසා අපට සිද්ධ වෙනවා මේක පැය 24ෙම ශ්‍රවණය කරන්න. එහෙනම් පැය 24ම ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් කමක් මේ ලෝකයේ කිසිම කෙනෙකුට නැහැ. ඇයි මේ කය ඇටමස්ලේ නාරවලින් නිර්මාණය වෙච්ච එකක් නම් අපි විවේක ගන්න එපාය. අපේ ශරීර කෘත්‍යයන් තියෙනවා ඒවට අපි කාලෙ වෙන් කරන්න එපාය. විහාර වත තථාගතයන් වහන්සේ වෙනුවෙන් කරන වත වැඩිහිටි සංඝයා වෙනුවෙන් කරන වත එහෙනම් මේ වත කරන්න ගියාම අපට ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් නැහනේ එහෙනම් දම්පැන් ගන්න මොහොතේදී අපට ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ කතා කිරීම සම්පූර්ණයෙන්ම තානම් එහෙනම් කතා කරන දේශකයන් වහන්සේට දම්පැන් වැරදෙනවා දාහනේ වැරදෙනවා එහෙනම් මොකද්ද මේ පැය 24ම ශ්‍රවණය කරන්න කියපු ධර්මය මේක ගැඹුරු කාරණාවක්. මේක ලෝකෝත්තරව දේශනා කරපු එකක්. මේක තමයි කාලේන ධම්ම සවණං. එහෙනම් මේක ඇසකන දිවනාසය සමසිතෙන් පැය 24 පුරාම සවන් දිය යුතු ධර්මයක්. අපගේ ඇස්වලට පේන මේ සෑම වර්ණයක් තුලින්ම නිර්මාණය වෙච්ච රූප හැම එකක්ම ධර්මයක්. ඒක සවන් දෙන්න ඕනේ බලන්න මේ ගයේ වටිනාකම වැඩි ඇලෙන්න හදනවා ඇලෙන්න නැතුව ඉන්න ඕනේ. මේ රූපයෙන් පේන මේ කොට්ටගා වටිනාකමක් නැහැ. නිකම්ම නිකම් පුළුංගාක් මේක වැඩක්ම නැහැ. මේක විනාශ කරන්න ඕනේ අන්න ගැටෙනවා. එහෙනම් මේ ඇස් වලට පේන නාම රූප ධර්ම තුලින් එයා ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. මේ පේන හැම නාම රූපයක් තුලින්ම බලාපොරොත්තු ඇති වෙනවා. নানা ප්‍රකාර ධර්මතාවයන් අට ගන්නවා. ලෝකෝත්තර ධර්ම හැම එකක්ම යාට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ලෝභ දේශ මොහ රාග හැම එකක්ම නාම රූප වල නේද තියෙන්නේ? රාග වෙන්න පුළුවන් ද නාම රූප නැතුව, ద్వේෂ වෙන්න පුළුවන් ද නාම රූප නැත ඉන්නපාය මිනිස්සෙක්. එයාට රූපයක් තියෙන්න එපා, නමක් තියෙන්න එපා. එතකොට නේද වෛරයක් ඇති කරන්න පුළුවන්. එහෙනම් මේ ඇස් වලින් අපට තියෙන්නේ ලෝකෝත්තර ධර්මය දැක දැක ශ්‍රවණය කරන්නට. තාපසෙක් මේ ලෝකේ පරියන්කේ වාඩි වෙලා ලෝකෙ දිහා බලාගෙන කියනවා මේ බණ ටික අහලා ඉවර කරන්න බෑ. ඇයි මේක කොච්චර සවන් දුන්නාත් මේ බණ ඉවර වෙන්නේ නැහැ. තප්පරෙන් තප්පරයට අලුත් අලුත් බණ හැෙනවා. පැය 24 පුරාම බණ ඇහෙන තලය කොයිද කියලා ඇහුවාම එයා කියනවා මේ දෙතිස්මා තලය පෘථුවිය තරම් බණ ඇහෙන තලයක් නැහැ. නාම රූප වලින් පිරීලා, වර්ණ වලින් පිරීලා, ඇඩතල වලින් පිරීලා මේ හැම එකක්ම බණ තරුණයෙක් දැක්කාම අපිට හිතෙනවා යමක් වයස කෙනෙක් දැක්කාම හිතෙනවා යමක්. මිතුරෙක් දැක්කාම හිතෙනවා යමක්. හතුරෙක් දැක්කාම හිතෙනවා නමක්. එහෙනම් මේ හැම එකක් තුලින්ම අපට එක එක ඒවා හිතෙනවා. අතුරෙන් අතුරෙක් දැක්කාම නමක් හිතෙනවා මොකද නම වෛරය කියලා නමක් අපිට මතක් වෙනවා එහෙම නමක් තියෙනවා එහෙනම් ඒ නමට මේම ඇසිරෙන්න ඕනේ මිතුරෙක් දැක්කාමත් නමක් ඇති වෙනවා. එයාට අපි කියනවා මිත්‍රත්වය, සෙනෙහස, දයාව. අන්න ඒකට අනුව අයත් එක්ක සුවඳශීලීව කතා කරනවා, ඇසිරීමක් මතුවෙනවා. කල්පනා කරලා බලන්න මේ ඇසට පේන තරමක් පෙනිලා තින්නේ ධර්මය නේද කාලේන ධම්ම සවණං අපි ධර්මයේ ශ්‍රවණය කරන්න අපෝසත් වෙලා අපි දක්ෂ නෑ ධර්මයේ ශ්‍රවණය කරන්න. අපේ අදක්ෂකම තමයි අපි මේ තරම් ධර්මයේ නොහාපු කට්ටිය බවට ධර්මයේ අවබෝධය අඩු කට්ටිය බවට පත් වෙලා පැය 24ෙම බණ අහනවනම් මාසයක් විතර වෙනකොට මොන තරම් බණ දන්නවද? මොනතරම් ධර්ම කාරණා දන්නවද මේ ලෝකේ අපවත් වෙනකම් පිරිනිවන් පානකම් එයාට මේක කියලා ඉවර කරන්න බෑ ඒ තරම් බණ අහලා එහෙනම් අපේ ඇස් දෙකෙන් අපි බණ අහන්න ඕනේ. සෑම නාමයක් රූපයක් තුලින්ම නිර්වාණ පණිවිඩය සවන් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ කුරුල්ලන්ගේ හඬ මේ වායුවේ ස්පර්ශ අඬ ගස්කොළන් වල සෙලවීමේ අඬ මිනිසුන්ගේ අඬ අපේ සහෝදර සංඝයාගේ අඬ මේ හැම එකක් තුලින්ම අපට බණ නේද හැයෙන්නේ ඔබ වහන්සේ දානෙට වඩිනවද කියලා අයනකොටම අපට ඒ ආරාධනාව නෙමේ ඇයෙන්නේ බණක් ඇයෙන්නේ ඔබ වහන්සේ දානෙට වඩිනවද කියලා ආනකොටම අපට තේරෙනවා අපිට දන් දෙීමේ අදහස උන්වහන්සේට තියෙනවා බැරි වෙලාව සහෝදර සංඝයාට දානේ වැරදුනොත් කියන ඒ මා කරුණාව තියෙනවා බැරි වෙලාවත් උන්වහන්සේ දාන නොගත්තොත් රාත්‍රී කාලේ උන්වහන්සේට කුසගින්න ඇවිල්ලා පහුවෙන්දා උදේ වෙනකන් උන්වහන්සේ දහනයක් නැතුව වේසටපත් වෙනවා භාවනා වඩන්න බෑ බඩගින්න වැඩි නිසා එහෙනම් උන්වහන්සේට භාවනා වඩන්න තියෙන කාලය විඩාවක් වෙනවා එහෙනම් භාවනා වඩන්න තියෙන කාලය අපත යනවා බලන්න මොනතරම් කරුණාව දයාව මෛත්‍රිය තිබිලාද ඔබ වහන්සේ දානෙට වඩිනවදයි කියලා කියනකොට අනුන්ගේ දානෙට ආරාධනා කරලා ඒ දානෙට යා පංගුකාරකමක් ලැබුවා. එහෙනම් Tamanට ලැබෙන දාණය අනිත් අයටත් ලැබෙන්න ඕනේ කියන ඒ මහා ගුණධර්මය එයා එළියට පිළිඹු කළා. දානෙට වඩින්න කියන ආරාධනාව තුළින් එයා ආගන්තුක සත්කාරය කළා. එහෙනම් අනිත් අය කෙරේ එයාගේ සැලකිලිමත්කමක් තියෙනවා යටාත්පාත්කමක් තියෙනවා එහෙනම් එයා 100න් ඉන්නවා මේ දන් ගන්න කට්ටිය කවුද නොගන්න කට්ටිය කවුද ඇයි ගන්න නැත්තේ ආලා බලන්න ඕනේ ඒගලන්ට අපහසුකමක් තියෙනවා නම් ගෙනල්ලා දෙන්න ඕනේ බලන්න මොනතරම් සැලකිල්ලෙන් 100න් ඉන්නවද ඔබ වහන්සේ දානෙට වඩිනවයි කියනකොට එයාට ලස්සන ධර්මයක් ශ්‍රවණය කරන්න පුළුවන් මේ හැයෙන හැම වචනයක් තුළම බණක් තමයි හැයෙන්නේ මේ සෑම කෙනාම අපට කියන්නේ බණ මේ ලෝකේ සෑම શબ્දයක්ම බන යම් කිසි කෙනෙකුට කැත වචනයක් කියලා අම්මා මතක් කරලා බනිනවා එහෙනම් අම්මේ කිටපු නිසා නේද අම්මා මතක් කරලා බනින්නේ අම්මෙක් නැත්තම් එයාට අම්මා මතක් කරලා බනින්න පුළුවන් කමක් නැහැ එහෙනම් එයා සසුන්ගත වෙලා තිබුණොත් එයා ආර්ය සංඝයෙක් වුණොත් එහෙනම් ආර්ය කුලයේ ඉපදුණත් එයාට කවුරුත් අම්මා මතක් කරන්නේ නැහැ අම්මෙක් නැහැ එයාට එයා අලුතෙන් ඉපදිලා සම්බුද්ධ ශාසනයේ එයා ඕපපාතික ජීවියෙක් අම්මෙක් තාත්තෙක් නැතුව එයා ආර්ය කුලයේ ඕපපාතික ඉපදිලා එයාට කවුරුත් එහෙම කතා කරන්නේ එහෙනම් මේ ලෝකයේ මිනිස්සු අපට කතා කරන හැම හොඳ වචන නරක වචන දුස්සීල වචන සත්පුරුෂ වචන ගත්තා මේ ඔක්කම බන මේ මිනිස්සු බන විතරමයි දන්නේ. බනෙන් තොර මොකවත් දන්නේ එහෙනම් අපට මේ හැම වචනයක්, શબ્දයක් තුලින්ම මේ කුරුල්ලන්ගේ શબ્ද වලින් අපට ධර්මයේ ශ්‍රවණය කරන්නයි තියෙන්නේ. එහෙනම් කාලේන ධම්ම සවණං පැය 24 පුරාම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් බලන්න ගඳ දැනෙනකොට අපි කැළඹෙනවා සුවඳ දැනෙනකොට අපි ඇලෙනවා එහෙනම් මේ කැළඹිල්ල ඇති වෙන හැම මොහොතෙම Tamanට ධර්මයක් ඇයෙනව නේද? එහෙනම් අපි තුල ඇතිවෙනා වූ द्वेषසාගත සිටිවිල්ල අදලා නැහැ. ඒක අදා ගන්න කියලා බණක් නේද මේ හැයෙන්නේ? ලෝභසාගත සිටිවිල්ල තාම අදලා නැහැ. තාම ලෝභයෙන් ඇලෙනවා. ඒක නේද මේ බණ? එහෙනම් ගන්ධය තුලින් අපට හැම තිස්සෙම බණ ඇහෙනවා. ඇයි මේ දැනෙන බණ අපි ශ්‍රවණය කරන්නේ නැත්තේ? අපි කතා කරන හැම වචනයක් තුළින්ම අපි 100ෙන් කතා කරනවා නම් කර්ම නැහැ. ඒ කියන්නේ ඒක බන නිවීමට අදාළ දේ. අපි ගන්න ආහාර පානවල ලුණු ඇඹුල් රස හැම එකක්ම ධර්ම. ඒවා බන. ඇයි රස වැඩි නම් ඇලෙනවා රස අඩු නම් ගැටෙනවා. ඇලීම ගැටීම නේද නිවනට වඩන්න තියෙන කමඨාන එහෙනම් සෑම බත් කටක් ගානෙම අපට ධර්මයක් ඇතුල් වෙනවා බණක් අපට ඇෙනවා. ඇයි මේ ධර්මය අපි සවන් දෙන්නේ නැත්තේ? එහෙනම් අපේ චර්යාවල් හැම එකක්ම බණක්. මිනිසුන්ගේ චර්යාවල් හැම එකක්ම බණක්. එහෙනම් මේ සෑම චර්යාවක් තුළින්ම ලෝභ දේශ මොහ රාග අදා ගන්න නේද තියෙන්නේ? එහෙනම් අපේ ජීවිතයේ තුල අපේ මේ චර්යාවල් තුලින් අපට බණ ඇහිලා නැහැ. හැබැයි බණ ඇහුණා අපි බීරෝ වෙලා ඉඳලා බණ එකකටවත් සවන් දීලා නැහැ. එහෙනම් කාලේන ධම්ම සවණං කියලා කියන්නේ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි මේ ධර්මයේ සවන් දෙන්න ඕනේ ශ්‍රවණය කරන්න ඕනේ සෑම මොහොතක් තුළම බණහන ශ්‍රාවකෙක් බවට පත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා කාලේන ධම්ම සවණං කියලා. මොකද්ද භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරන්නේ මේ චෛතසික හැම එකක්ම නිවනට අදාළ ධර්මයක් අපේගේ චෛතසික වලින් ඇතිවෙන්නේ ලෝභ දේශ මොහ රාග අපේ චෛතසිකය තුළින් ඇතිවෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ විරාග දෙකෙන් කෝක ඇති වුණත් ඒක ධර්මයක් ඒක බණක් එහෙනම් ලෝභය ඇති වෙන ඇති බණ කියනවා ලෝභය නැති වෙන ඇති බණ කියනවා මේ චෛතසික හැම එකක්ම අපගේ දේශකයන් වහන්සේ අපට ධර්මයේ දේශනා කරනවා එහෙනම් සෑම මොහොතක් තුළම අපට ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්කම මේ බඹයක් විතර උස තියෙන කය තුලින් භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඒක තමයි කාලේන ධම්ම සවණං දැන් අපට ප්‍රශ්නයක් එනවා නිින්ද ගියාම බණ හෙන්නේ නැහනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිංහසෙයාවෙන් සැතපෙන්න අඩනින්දෙන් සැතපෙන්න අඩනින්දෙන් ඉන්නවා නම් චිත්තානුපස්සනාව තියෙනවා ඒකත් ධර්මයක් තමයි කර්ම ඇති නොවි සැතපෙන ධර්මයේ ශ්‍රවණය කරන්න සිංහසෙයාවේ ඉන්න බව 100න් ඉන්න ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න චිත්තානුපස්සනා ධර්මය සතර සටිපට්ඨාන ධර්මය එහෙනම් අපට මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව භාග්‍යතුන් වහන්සේ අපට උදා කළා. තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කළා බණ අහන්න හැමතැනම ඇවිදින්න එපා. මේ බණ තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කය මේ ධර්මශාලාවේ දොරවල් 6කින්ම බණ හැයනවා. ආයතන හයක් තියෙනවා ධර්මශාලා හයක් තියෙනවා මේ ධර්මශාලා 6 තුලින් වර්ණ කියන ඒ ශාලාව තුල ධර්මයේ දේශනා කරනවා ශබ්දය කියන ඒ ආයතනය තුල ධර්මයේ දේශනා කරනවා ගන්ධය කියන ධර්මදේශාලාව තුලත් ධර්මයේ දේශනා කරනවා රසය වචනය කියන ධර්මශාලාවේ ධර්මයේ දේශනා කරනවා ස්පර්ශය කියන ධර්මශාලාවේ ධර්මයේ දේශනා කරනවා එහෙනම් සිත කියන ධර්මශාලාවේ ධර්මයේ දේශනා කරනවා. එහෙනම් බලන්න ආයතන අය තුලින්ම පැය 24ම බණ යනවා. අපි කැමති නෑ මේ බණ අහන්න. අපි මේ ආයතන හයෙන්ම එළියට වෙලා වටපිටේ බලාගෙන ඉන්නවා මේ එක ආයතනයකටවත් ඇවුම්කම් දෙන්න මොනවද මේ ආයතනය කියන බණ කියලා. එහෙනම් අද ඉඳලා අපි පුරුදු වෙනවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරපු මේ ගාථා රත්නය අපගේ චරිතය බවට පත් කරන්න අපට දැන් කමඨං වඩන්න සුදුසු කාලය ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤතා කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං එනම් මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ මේ බඹයක් විතර උස තියෙන මේ කයට කමඨාන් තුනක් දේශනා කළා. ඒක තමයි මේ බඹයක් විතර උස තියෙන කය තුල ඇස කන දිව නාසය සමසිත කියන ආයතන තුලින් නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න ස්පර්ශ කරන්න නිතර නිතර නිවනට අදාළ දේවල් එක කටයුතු කරන්න ඒ නිවනට අදාළ දේවල් ගරු කළ යුතු දේවල් ඇයි නිවනට අදාළ ධර්මය භාග්‍යතුන් වහන්සේට සමානයි තථාගතයන් වහන්සේට සමාන දේවල් මේ ලෝකේ පූජනීයයි ගාරවෝච නිවාතෝච ඒ ගරු කර යුතු දේවල් වලට ගරු කරන්න සන්තුට්ඨීච කතඤ්ඤුතා මේ ලෝකයේ අපට පතන දේවල් ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නේ හැම දෙයක්ම අපේ කර්මයට අනුව ලැබෙන්නේ එහෙනම් ලැබෙන දේ තුලින් සෑයීමටපත් වෙන්න ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයට මේ නාම රූප ධර්මයන් වලින් ගෝචර වෙන්නා වූ සෑම දෙයක්ම Tamanට ලැබෙන්න තිවිච්ච Tamanට සුදුසු දේ ලැබුණයි කියලා ඒක තුලින් සෑයීමටපත් වෙන්න ඒක කමඨාන කරන්න නිර්වාණ පණිවිඩයක් කරන්න ಗುಣධර්මයක් කරන්න ඒකම විනයක් කරන්න සෑයීමටපත් වෙන්න සන්තුට්ඨීච කතඤ්‍යුතා නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයක් තියෙනවා මේ ආයතන අයතුලින් පැය 24ම ධර්මයේ ශ්‍රවණය කරන්න එක තප්පරයක්වත් 80ෙන් ඉන්න එපා හැම මොහොතම ධර්මයේ ශ්‍රවණය කරන්න මේ විදියට ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් නම් පැය 24ම බණ අහනවා දින 7ක් යනකොට එයාට පුළුවන්කම තියෙනවා අරියත් ඵලයටපත් වෙලා සසරෙන් එතර වෙන්න. ඇයි? පැය 24ම බණ අහනවා නම් එයා සත්පුරුෂයන් ආශ්‍රය කරනවා නම්, පඬිත සේවනය කරනවා නම්, කල්යාණ මිතුරු ඇසරේ ඉන්නවා නම් මේ ශ්‍රවණය කරන හැම එකක්ම නිර්වාණ පණිවිඩයක් නම් ඒ නිර්වාණ පණිවිඩය දකින්න ශ්‍රවණය කරන කෙනා භාග්‍යතුන් වහන්සේ දකිනවා නම්, භාග්‍යතුන් වහන්සේ ශ්‍රවණය කරනවා නම් තථාගතයන් වහන්සේ එක්ක දින හතක් ගනුදෙනු කරන කෙනෙක් මේ ලෝකේ කවදාවත් නැවත ඉපදෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගෙන් ධර්මය අහන කිසිම කෙනෙක් මේ ලෝකේ නැවත ඉපදෙන්නේ නැහැ. එහෙනම් බුදුහාඳුරන්ගෙන් බණ අහන අවස්ථාව අපට උදා වුණා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව අපට උදා වුණා. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන ආයතනය ධර්මශාලාවක්. මේ ධර්මශාලා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් දේශකයන් වහන්සේලා අයනමක් හයතනක ධර්මාසනයේ වැඩ ඉඳගෙන ධර්මකාරණා අයක් දේශනා කරනවා වන්න ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා මේ විදියට මේ ආයතන අයතුලින්ම මාත්‍රිකා අයක් යටතේ ධර්මය පැය 24 පුරාම දේශනා කරනු ලබනවා. අද හිඳලා අපි ධර්මයේ ශ්‍රවණය කරන්නන් වටපත් වෙමු. සාදුකාර දෙදී සෑම මොහොතක් තුළම ධර්මයේ ශ්‍රවණය කරමු. අපගේ ජීවිතේම ධර්මයේ ශ්‍රවණය කරන ජීවිතයක් බවට පත් කරමු. සෑම අවස්ථාවක් තුළම අසකන දිවනාසය සමසිත තුලින් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ඥානය වැඩි කරමු අපේ ගුණ ධර්ම වැඩි කරමු සෑම මොහොතක් තුළම තථාගතයන් වහන්සේත් එක්ක අපි ඇසිරෙමු එනම් ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං කියන මේ තථාගත පණිවිඩය සම්මා සම්බුදු පියාණන් වහන්සේ මා උදෙසා දේශනා කරපු නිර්වාණ පණිවිඩයක් මට දීපු කමඨාණක් එහෙනම් හද හිඳලා මේ කමඨාන වඩමු මේ නිර්වාණ මාර්ගයේ සරණ යමු ගාරවෝච නිවාතෝච කියන ගාතාව මගේ චරිතය බවට පත් කරගමු සෑම මොහොතක් තුළම මේ ගාතාව නැවත නැවත මෙනෙහි කරමු මේ ගාථා රත්නය තුලින් අම්බෙච්ච කමඨාන් ටික ಗುಣධර්ම ටික සෑම අවස්ථාවකම වඩමු එහෙනම් මෙසේ වඩලා මේ ගාථා රත්නේ පීඨෙන් තථාගතයන් වහන්සේගේ කමඨාන පීඨෙන් මේ නිර්වාණ පණිවිඩේ පීඨෙන් මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වේවා මාගේ කලේශ ධර්මයන් නික්ලේශ බවට පත් වේවා මේ සෑම දුකක්ම නිදුක් බවට පත් වේවා මේ සෑම දෙයක් තුලින්ම නිදාස් වෙන මාර්ගය මේ ගාථා රත්නය තුලින් මට පෑදේවා එහෙනම් මේ ගාථා රත්නය තුලින් මේ කමඨාන තුලින් මේ නිර්වාණ පණිවිඩය තුලින් මා ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන මේ සංසාර විමුක්තියට අවශ්‍ය කටයුතු කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිණිවන පරිණිරවාණයටපත් වෙන අවස්ථාව උදා වේවා ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු මේ ගාථාව තුළින් ඉෂ්ට වේවා සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි